ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් හිතවතුනි රසවතුනි අපි ආරම්භ කරන්නට යන්නේ ඉරිදා සංග්‍රහය ස්වදේශීය සේවයෙන් විකාශය වන වැඩසටහන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයට සම්බන්ධ ඔබ සියලු දෙනා අපි පිළිගන්නවා මේ රසානන්දය සඳහා පීටර් වොල්ලේබන් නැමැති ලේඛකයාගේ මේ ලේඛකයා මහා විපර්යාසයක් කළ ලේඛකයෙක් වනාන්තරයට ගස්කොළන් වලට බොහෝම ආදරය කර මිනිසෙක් වනපෙතක සැඟවුණු අන්දරේ නමින් සිංහලට නැගෙනම පොතක් අභිරහස් ලොවකින් සොයාගත් දේ The Hidden Life of Trees What They Feel How They Communicate තුරුලතාව අප මෙන්ම හුස්ම ගනිති එකිනෙකා සමග sannivedanaya කරති හැඟීම් ප්‍රකාශ කරති වැඩිමහල්ලන් ළමා ලපටින් හා රෝගීන් රැක බලා ගනිති එමෙන්ම සීමාකාරී සම්පත් උදෙසා සටන් වදිති විෂ නිපදවති සමීපතමයි සමගින් සමගි සන්ධානයක් ගොඩනගා ගනිති මේ පොත ඊටම රසවත් සහ අගනා පොතක් මම කියවුවා පොත ඒ ගැනයි ඔබට මේ සංදේශය උදේ පාන්දර ඉදිරිපත් කළේ. සමන් චන්ද්‍රනාත් වීරසිංහ මේ ගීපද රචකයා ලියු ගීතයක් පී නන්දසිරි මේ මහා සංගීතඥයා තනුවක් නිර්මාණය කොට සුනිල් එදිරිසිංහට ගයන්නට දුන්නා ගුවන් විදුලියේ පී නන්දසිරි මේ කලාකරුවා සුනිල් එදිරිසිංහගේ සංගීත ගුරුවරයා බවටද පත් වුණා. ඒ ගීතය මෙතනට ඔබිනවා. අපි රස විඳිමු. විචාර වාදකයාන ඔබේ සිතාරය තත්තරණං වෙන සුමිහිරි රාව සුමිහිරි රාව කිතක ගොයම් නිලනා ඇතුලේ අඳුරේ මන්මත් කල රාගය තුලගාමින් මෝහයේ සුරාවිත ආලිංගන නැතුමකට සාදයක කුමට වයන්නේද එවන් සිතාරය වාදක යාන ඔබේ සිතාරය සත්තරණං වන සුමිහිරා නව ලොව එලි කල අරුණාලෝකය රන් කෙත කර සඳ ආලෝ සෞසිරි අසුන්වන නෙලනා ගීතය රසවත් කළ මැන වයා සිතාරය වාදකයා සරණං වන සුමිහිරි රාව සුමිහිරි රාව වාදකයාන වාදකයානනේ තිතක් ලොවක් කළ ලී කුවානියු මහින්ද හත්තක ලේඛකයාගේ ග්‍රන්ථකරණයක්. මේ පොතද ඊටම වටිනා කෘතියක්. මෙය කියවුවාම දැනුනේ අපේ රටවල් දියුණු කරන්න ආදර්ශ ගන්න පුළුවන් අත්දැකීම් රසක් මේ කෘතීන් තුළ සැඟව තිබෙනවා. ඉහළට යාමේ සංචලතාව සහ වරප්‍රසාද සඳහා නිර්ණායකය වූයේ නිරන්තරයෙන්ම කුසලතාව අවධාරණය කිරීමයි. දක්ෂතාවට මුල් තැන දෙන සිංගප්පූරුව ප්‍රගතිය කරා යන ගමනේදී කම්මැලියන්ට ඉඩක් නැත. එය ආදර්ශයක් විය යුතුයි. සෑම කෙනෙකුම තම ආර්ථික උපරිමය සහ සෑම කෙනාටම ඔහුගේ ආර්ථික වටිනාකම අනුව යන්නයි එහි තේමාව වී තිබෙන්නේ. ලී ක්වාන් යූ තිතක් ලොවක් කළ ලී කුවන් යු මහින්ද හර්තිකගේ නිර්මාණය. ඒ අදහස සමග එදරං එතනා දූත දෙවිය බොයි රත්තරනින් දිගිරි වලලුරන් රතු හඳදී සන්දිපතව උද පැන පැන රන්දු දබෙරවේ සුදට සුදේ කුකෙක් ඇවිත් වක් පෙද ළඟ දුයි කුඩා ගෙදර රංගෙත නාදුත තෙරිය බොයි රත්තරනින් ගිගිරි වලේ ලුරන් රතු මැදදී නාලාගිරා නාලා හදට රුන් රස ඉල්ලු පලාගිරා නාලා හදට රුන් රස ඉල්ලු ඇසේ මලින් මල සුදු දෙන මේ මැටි සිඳු උඩා ගෙදර රන් එතනා දූතට දිය බොයි කෙරෙමින් දිගිරි වලලුරන් රතු හඬදී සමන්ගිරේ ගිරි මුදුනට යන සමනලුනේ සමන්ගිරේ ගිරි මුදුනට යන සමනලුනේ පාර කියනවද අපහත මුනි පාතඹරේ උඩා ගෙදර රන් වෙතනා දුක්කත දියබොයි රත්තරනින් කිගිරි වලලුරන් රතු හඳදේ ගෙදර රන් මෙතනා දුතෙත දිය බොයි පෙරදිගින් ආලෝකය කාන්තිමත් වී අඳුර පරයා ඉදිරියට අවුත් සිටි. සැබවින්ම ඒ ආකාශ දියණිය වූ උෂස් දේව කුමරියෝ බබලන්නා වූ ජනයාට මඟ සලසා දෙත්වා. ඍග්වේදයෙන් එන අදහසක් සිංහලයට ළඟා තිබේ. අපි හිරු උදාව සම්බන්ධව අරුණෝදය සම්බන්ධව මොනතරම් ගීතා කල ඇතිද මේ ගීතය හිරුදාව සම්බන්ධව විශාරද ගුණදාස කපුගේ ගැයූ ගීතයක් Thank you. කෙරෙතෙන විතගත සිත ඔබ ගැන මතකය මන පවනයි නාඹර ගොය මට රහත් කියාලා ලාහිරු පිනේ කිරණ හලාලා දැසේ පිම්බර රහතලියාලා නාරිලතාමා හස පෙන්වයි මංගල පිරියෙන් කරල් කපනදා පිතා ඉන්නේ ඔබේ අත ගන්නයි නාඹර කොයමට ඔවුන්ගෙන් තොරව අපට ජීවත් විය නොහේ. හිරු නොමැති ලොවක හිමිවන ජය ජයක්ද නොවේ. හිරු ඇති ලොවක හිමිවන පරාජය වුවද ජයක්ය යන හැඟීම අප තුල ඇති වේ. ඒ තරම් සූර්යාට ගෞරව කරනවා මිනිසුන් සූර්යාගෙන් තොරව ලෝකයක් නැහැ. උගා මිනිසු අන්ධ භක්තියෙන් ජීවත් වෙනවා. ඒ අන්ධ භක්තිය නිසා ජීවිතයේ මෝහයට අන්ධකාරයට ගමන් කරන බව පේනවා. ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියා රමුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ගීතයක් මෙසේ නිර්මාණය කළා විශාරද මාලනී බුලත් සිංහලට අපි මේ ගීතය තෝරාගත්තේ ඉරිදා සංග්‍රහය. Thank you. पर्व बदनवा හදනවා දකින්න විට පන්සලක් පිළිමයක් බෝධියක් උනත් නින් නැගිටිනින් වඳිනවා හදිනේ තිපක්තියක් මත පුරා තවරගෙන අදවන්ව නිස්වරව බලනවා අපගේ ජීවිතයේ ආරම්භය උදෑසනක් වැන්න. එහෙන් අපි උදෑසනින්ම පටන් ගනිමු. බොහෝ දෙනා රෑ එළි වෙන තුරු අනවශ්‍ය උපාදූප හිස් දේවල් කර කර ඉඳලා පාන්දර අවදි නොවේ ඉර පායලා ලෝකයේ අනිත්‍ය වැඩ කරනකොට බුදි නිදියගෙන ඉන්න එහෙව් જાතියක් දියුණු වෙන්නේ නැහැ. නමුත් අපි උදේ පහන් දොරින් අවදි වෙලා වැඩ කරනවා නම් එවිට අපේ ජීවිත දියුණු වෙනවා. හැම විටකම අත්හිත පරහිත ගුණය වඩන්නට ඕනේ. අත්ත කියන්නේ තමන් පර කියලා කියන්නේ අනුන්. තමන් තමන්ට හිතවත් වෙමින්, දියුණු වෙමින් අනුන්ගේ ජීවිත උපවත් කරන්නට උදව් කරන්නට ඕනි. ඒක තමයි පරෝපකාරය කියලා කියන්නේ. හැබැයි අපේ නිදේ වතුර නැත්නම් අපේ පොකුණේ වතුර නැත්නම් අනිත් අයට බොන්න දෙන්න වතුර අපි කොහෙන්ද හොයාගන්නේ? මේක තමයි ලෝක ධර්මතාවය. එඩ්වඩ් ජයකොඩි විශාරද ගායකයාණන් ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මధుර තනුවකට ගීයක් ගැයුවා ගුවන් විදුලියට. පූජ්‍ය රමුකන සිද්ධාර්ථ හිමියන් තමා එම ගීතය රචනා කළේ. මේ ඒ ගීතයයි. අපි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දන්නත පිනත ගෙදර දොරට දුන්නේ මං කිසේ මනාපේ හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දන්නත පිනත ගෙදර දොරට දුන්නේ මං කිසේ මනාපේ සිත දෙකය ඇති දැඩි කළ මතු බුදු වන මව්පියන්ට එකම මවට අම්මේ කියු එක පවුලේ සොහොයුරන්ට පරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් ගෙදර දොරට දුන්නේ හිතේ මනා මහන වෙච්ච යතිවරුන්ට නැති බැරිකම් උතුරා ගිය මග හමුවන මිනිස්සුන්ට පරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දැනට පිනත දුන්නේ හිතේ මනාවෙන් පරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් ධනත පිනත ගෙදර දොරට දුන්නේ මං හිත මනාපෙන් ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක ඔබ එක්වී සිටින්නේ ශ්‍රී ලංකාවේ